ස්වාමිනාංශ අක්තරයි. ස්වාමිනාංශ මම ගිය සුමානේ මට එන්න බැරි වුණා. පහුගිය සුමාන දෙකටම තුන් හතර වතාවක් තමයි භාවනා කරන්න පුළුවන් වුණේ. ඒ ඒ වයින් ඒවා ලිව්වා මම අර හොඳටම ලිව් එක මම දැන් කියවන්න ස්වාමිනාංශ හත් වෙනිදා. පන්තිල අරගෙන පරයන්කෙන් වාඩි වුණා. ස්වාමිනාංශ මට පොඩි කාරණාවක් අහන්න තියෙනවා මම මේ අර සෝෆා එකේ තමයි පරයන්කෙන් වාඩි වෙන්නේ මගේ කකුල් රිදෙන හින්දා ඒක කමක් නැද්ද කියලා ස්වාමීන් වහන්සේගෙන් අහන්න ඕනේ. ඔබතුමා දෙතන වාඩි වුණාම භාවනාව වැඩෙනවා කියලා? ඔව් ඒ එතන ටික පහසු හින්දා මේ අර මට හැමතිස්සෙම මේ කියන්නේ ඉරියව් මාරු කරන්න වෙන්නේ. හ්ම් හ්ම් එහෙනම් එච්චරයි. ඕකෙන් අයින් වෙන්න ඕන නම් ඔබතුමියම තීරණය කරાવી අනාගතයේදී මීට වඩා මට පහසුවක් තියෙනවා තවත් පහසුවක් තියෙන තවත් ඉරියව් තියෙන්න පුළුවන් කියලා. ඒකට එතකොට අමුතුමේම ස්වාධීනවම යාවි. ඒක ඇත්තටම කියනවා නම් මේ දවස් හාමුදුරන්ගෙන් හෝ කාගෙන් හරි අහන්න ඕන නැති වේවි කියලා මම විශ්වාස කරනවා අන්නාගේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ දවසේ සිදුවෙච්ච දේවල් සහ දැනුණු හැඟීම් පරමා විස්තරත්ව මතක් කරගත්තා. ශරීරයේ ඉරියව්ව වේදනා ආදියට සිත යොමු කරා. මේ කරන ගමන් සමහර විට හුස්මටද සිත යොමු වෙනවා. පළවෙනි විනාඩි 5-10 වැනි කාලය තුල ශරීරයේ නොසන්සුන් ගතියක් තිබුණා. කීප විටක් අතපය කැසීමට සහ ඉරියව් මාරු කිරීමට සිදු වුණා. එක්තරා අවස්ථාවකදී ශරීරය පිළිබඳ අමතක වෙලා හුස්ම දෙස දිගටම වාගේ යොමු වුණා. එතකොට ක්‍රමක්‍රමයෙන් අත් දෙකයි කකුල් දෙකයි දැනෙන්නේ නැතුව ශරීරයද සැහැල්ලු වුණා. මේ විට දැනෙන වේදනාවලට වේදනාවලට වේදනාව දැනෙනකොට නොසන්සුන් ගතියක් ආවේ නැහැ. එම වේදනාව දෙස අපක්ෂපාතීව බලා සිටින්න පුළුවන් වුණා. යම් වෙලාවක මට හිතුණා අතේ ඇඟිලි ඇද වෙලා කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ ඒකට පොඩ්ඩක් බය වුණාම මට හිතුණා නෑ මං දන්නවන්නේ අත් දෙක තියාගෙන හිටපු විදිහ ඇද වෙලා වෙන්න බෑ කියලා මම ගණන් ගන්න නැතුව හැරියා. ඊට පස්සේ ඒක අඩු වෙලා ගියා. වරින් වර ශබ්ද වේදනා වලටයි ස්වාමීන් වහන්සේ දේශනා කරපු දේවල් පොත්වල කියපු ඒවට හිත යොමු වෙනවා. අර දුන්න උපදේශයේ ඒ ඔක්කොටම වරින් වර හුස්ම දෙසටද හිත යොමු වෙනවා. සමහර අවස්ථාවලදී ආශ්වාසය නාසය ඇතුළු පිටියේ වැදෙන සිසිල් බවක් විදියට විතරයි තේරෙන්නේ. ප්‍රාශ්වාසය සමහරවල් තේරෙන්නම නැතුව යනවා. සමහර වෙලාවට ඒක ගැනම හිතනකොට ආශ්වාසය ප්‍රාශ්වාසය ප්‍රකට වෙනවා. මම කියන්නේ පපුවේ උදරේ උත්සාහත් වීම පිටකොන්දේ උත්සාහත් වීම ඒවා ගැනත් ඒවා ගැනත් බලන් හිටියා ආශා ආශාස ප්‍රාශාදී ඒ සුලං රැල්ලේ ශබ්දය ඒවා දිහාත් බලන් හිටියා වරින් වර මට ටික වෙලාවකට කියන්නේ සාමාන්‍ය වෙලාවකට පස්සේ වරින් වර වෙලාව කීයද නැහැ කියලා එහෙම මතක් වෙන්න පටන් ගත්තා. එහෙම මතක් වෙවි ඉඳලා තමයි මට මම භාවනාව අවසන් කරේ ස්වාමීන් වහන්සේ. දැන් වෙලාව කීයද නැහැ කියලා හිතලා තමයි නැගීත් ඒකෙන්. කලින් කලින් ලියපු කමටහන් වාසාවල පුංචි දෙයක් තියෙනවා ස්වාමීන් වහන්සේ මට මතක් කරන්න ඕනේ කියලා හිතනවා. එක වෙලාවක දැන් ගොඩක් වෙලාවට මට හිත පිට ගියාම තේරෙන්නේ පිට ගියාට පස්සේ. අවස්ථා දෙකක් තිබ්බා දවස් දෙකක හිත පිටට යනකොට මේක තේරිච්ච අවස්ථා දෙකක්. එතකොට මට සතුටක් ඇති වුණා මම ඇත්තටම නිකන් අර යනකොටම යන විදිහ දැක්කා වගේ අවස්ථා දෙකක් තිබුණා. එච්චරයි ස්වාමීන් වහන්සේ මම ලියලා තියෙන්නේ. ඔය තියෙන කමඨහන් වාර්තා දෙකම එකට එකතු කරගත්තා. ඔව්. බලන්න ඔබතුමිය අපහු ඊළඟ දවස් මම තමයි භාවනාවට යන්න කලින් ඔව් කියවන. භාවනාවට යන්න කලින් අර මතක් කරනවා කියලා කිව්වනේ. එහෙමයි. දවසේ සිද්ධ වෙච්ච දේවල් ඒක මතක් කරනවටත් වඩා වැදගත් වෙනවා. ඕක බලන්න. ඕක කියවන්න. කලින් දවසේ භාවනා මෙන්න මේක තමයි මේ කියන එක. ඊට පස්සේ දැන් හිතන්නකෝ මුලින්ම ඔබතුමියගේ අර කලින් දවසේ භාවනාවේදී හොඳ වචනයක් තිබ්බා හිත පිට ගියේ ඒක තේරුනේ නෑ වාර කිහිපයකදී නමුත් ආපහු ඒක ගැනම වගේ අවධානමත් වෙලා ඉඳ උනහම හිත පිට යනකොටම අල්ල ගන්න පුළුවන්. එහෙමයි. මම යෝජනා කරනවා ඒ වගේ එකක් වුණාම අපි සතියක්මාර ඔය ආනාපානයක් ගැන හොයන්න යන්නේ නැතුව. මොකද වෙන මොනාවක් ගැන මේවා කරන්න යන්නේ නැතුව ඕක අල්ලන්න බලන්න. සද්ද වලට හිත යන එක අපි හිතන්නකෝ සද්දයට හිත යන එක අහුනේ සද්ද අහගෙන ඉන්නකොට කියන්න. ඊළඟ වතාවේදී අපිට සද්දයට හිත යනකොටම අහුණා කියන්න. එතකොට ඒ කියන්නේ වර්ධනයක් තියෙනවා කියන එක. එහෙමයි. එතකොට අපි නරකයි ඒ ඒ වර්ධනයේ තියෙන එක 100ක් වර්ධනය වෙලා ඉවරයක් වෙනකම්ම ඉන්නේ නැතුව වෙනත් එකකට යන්නේ ඒක බාධාවක් වෙනවා. මොකද අර ගහ හැදෙන්න පටන් අරගෙන තියෙන්නේ ඒකට අපි හරියට තාම පොහොර දාලා නැහැ. එහෙමයි ස්වාමීනි. ඒ ගහට ස්වාධීනව හැදෙන්න පුළුවන් වෙන තරමට වර්ධනය වුණාට පස්සේ ඊළඟ එකට යන එක තමයි හොඳම ගතිය. හොඳම ලක්ෂණය වෙන්නේ කියලා මම යෝජනා කරන්නේ කැමතියි. අන්න ඒ වගේ ආවනාවට වාඩි වෙලා නොන ආය අර සිහිපත් කරන එකත් නරක නෑ. නමුත් ඊට වඩා මම යෝජනා කරන්න කැමතියි. අර භාවනා කමටහන ඊට කලින් දවසේක කියවන්න. ඊට කලින් භාවනා අධ්‍යක්ීම කියවන්න. කියවලා ඇස් දෙක පියාගන්න. ඒක එකපාරක් කියවට ඕකේ තියෙන ටික තේරෙන්නේ නැතිනම් ආයෙත් පාරක් කියන්න. කියවලා ඉන්න. බලන්න ඔබතුමියගේ අර බලනකොට ඒ අදහස තුල අර නිකන් රැන්ඩම් වගේ තියෙන ක්වොලිටි දාහන් නැකටිට කියනවා නම් ශරීරයේ තේරුණා ඊට පස්සේ ශරීරෙ නොදැනී ගියා යම් යම් කොටස් තේරිලා ඊට පස්සේ ආනාපානෙ තේරුණා වගේ ආනාපානෙත් එක්ක ඉන්න පුළුවන් වුණා ඒත් එක්කම ආය ශරීරයේ සංඥා ආවා ඇඟිල්ලද වෙලාද කොහොමද කියලා. ඒකේ තේරුම අර අපිට ශරීරය දැනෙන අවස්ථාව මුලදී තිබ්බනේ. මුලින් ඒ මුලින්ම ඒ අවස්ථාව තියෙනකොට අපි හිතාමතා අවධානමත් වෙන්න ගියා නම් එහෙම ආනාපානයට මොකද අපේ භාවනා අරමුණ අපි හදාගෙන ඉන්න හින්දා ආනාපානයයි කියන එක අන්න එතන තියෙනවා අපිට කරදර වෙන ස්වභාවයක්. මොකද දැනට හිතට අල්ලන්න පුළුවන් බව තියෙන්නේ නැත්නම් අපිට අපේ තැම්පත්කම තියෙන්නේ ඔය කියන ශරීරයේ මතු පිට දකින්න. ඒකේ ඉංගිය තමයි ඒ කියන ශරීරයේ මතු පිට දැක දැක ඒ ශරීරයේ තියෙන ඔය කියන ඉරියව්ව හරි කොහොම හරි කමන්නේ ඒක හෝ දැක දැක මුළු ශරීරයේ පුරාවටම යන්න පුළුවන් තරමේ දොරක් ඇරිලා තියෙනවා. හැබැයි අපි ඒ දොර දොරෙන් ඇතුල් වෙලා එහෙම එච්චර දුරක් ගිහිල්ලා නැහැ. ඒක හන්න තමා අර ආනාපානේ බලන්ටත් ආනාපානේ කිට්ටු වෙන්න පුළුවන් කිට්ටු කරන්න පුළුවන් ප්‍රශ්නයක්වත් නැහැ. ඒ කිට්ටු වුණාම ඒකයි කරණාව වෙන්නේ. අර ඉඳලා හිටලා අර අපි අර නොගිය තැන්වල තියෙන සංඥාව ප්‍රකට වෙන්න ගන්න. ඉතින් මගේ යෝජනාව තමයි අර වගේ ශාරීරියේ දේන් දේවල් ටික ප්‍රකට වෙනකොට මම පුතා යන්ට බලන්න පුළුවන් තරම් ශරීරයෙන් බලාගෙන ශරීරයේම දැක දැක ඒකම ආශ්‍රය කරගෙන ඉන්න බලන්න. පුළුවන් තරම් මුළු ශරීරයම ප්‍රකට කරගන්න බලන්න. හැබැයි ඒත් එක්ක ආනාපානේ දීපේ යන්න පුළුවන්. ඒක තියාගන්න ඉඳලා හිටලා යන නිකන් අපි කියමුකෝ නිකන් තේ කඩයක් කියලා කියනවා. මං ඒ වගේ තැනකට විතරක්. පොඩ්ඩක් ඉඳලා හිටලා ගිහිල්ලා එන්න යනවා. අපේ හිත ගොඩක් කලබල කරනකොට ආරක්ෂාකාරීත්වයට විතරක් ආනාපානය භාවිතා කරනවා. එහෙම නැතිනම් අර ශරීරයේ ඒ තියෙන දේවල් ටික බලන්ට කරන්න පටන් ගන්නවා කියන තරම් බලන්න. එතකොට මේක තුළ තියෙන රළු ස්වභාවයන් ටික අහුවේ. ඩාඩි ගන්න ඒවා හැමිලා තියෙනවා නම් ඒවා ඊට පස්සේ ඇඟේ තියෙන ඇඳගෙන ඉන්න රෙදි හිර වෙලා තියෙනවා නම් ඒවා ඒ රෙදි වල සමහර සමහර කොටස් අපි ඇඟේ ගෑවෙලා තියෙනවා නම් ඒවා හුළඟ වදිනවා නම් ඒවා අන්න ඒ වගේ දේවල් තේරෙන්න ගනී. ගාණක් නැහැ. මුළු ඇඟ පුරාවටම පුළුවන් තරම් ඒ ඒ තියෙන දැක්ම ඒ දැනගන්න බව වර්ධනය කරගන්න උත්සාහ කරනවා. අන්න එහෙම කළාම අපිට ඒවට හිත දුවන එක නතර කරගන්න පුළුවන් කමක් හම්බ කාලයක් ගන්නවා කියලා කියන්නේ ආන් එහෙම වුණාට පස්සේ අවස්ථාවක් හම්බ වෙවි ආනාපානේ දකින්න ඒ ආනාපානේ දකින්නකොට නැවත වතාවක් ආපහු අර ඇඟිලි වලට හිත ගිහිල්ලා අපේ භාවනාව කඩන්න පුළුවන් වෙන තරමේ අපිට සැකයක් පොදවන්න පුළුවන් වෙන තරමේ සංඥාවක් හදන්න මනසට බෑ. මනසට ඒ වගේ මායාවක් හදන්න අවස්ථාවක් එන්නේ නැති වෙයි. මොකද අපි ඒ වෙනකොට එතනට ගිහිල්ලා තියෙනවා. ඔතන අවුල තියෙන්නේ අපි එතනට ගිහිල්ලා නැති හින්දානේ මෙයාට දෙයක් මවලා පෙන්වන්න පුළුවන්කම තියෙන්නේ. ඒකයි මෙයා එක එක දේවල් හදලා පෙන්වන්නේ. මේක දැන් නැමිලා ඇති. මේක දැන් කැඩිලා ඇති. කඩාගෙන වැටිලා ඇති. ආන් ඒ වගේ කියලා. එහෙම එකක් දාපු ගමන් අපි අහු වෙනවා ඇත්තටම කියලා. ආන් ඒක හන්දා මගේ යෝජනාව තමයි අර ශරීරය පිළිබඳ සංඥාව තියෙනවා නම් ඒ කියන්නේ ඒකත් එක්ක පුළුවන් තරම් කාලයක් ඉන්න බලන්න. අනිත් එක තමයි උත්සාහවන්ත වෙන්න ඕන භාවනාව ඔය කියන විදිහට හොඳට සිද්ධ වෙන හින්දා ඒක දවසකට අඩුම තරමේ විනාඩි 5ක්වත් පාවිච්චි කරන්නේ නැත්නම් ඒක පුරුදු කරන්න ප්‍රැක්ටිස් කරන්න කාලයක් යොදව ගන්න එක නම් මම හිතනවා බොහොම හොඳ කාරණාවක් වෙනවායි කියන. එහෙම නැතිනම් ඔබතුමියගේ හිත හොඳට හැදෙන බව පේනවා. ඊට පස්සේ ඔන්න ආයෙ කරන්නේ නැහැ. ඊට පස්සේ ඕම් ආයෙ බලයට යනවා. ආයෙ ඔන්න හොඳට හැදෙනවා ආයෙ පල්ලෙහාට. ආන් එහෙම එකක් තියෙන. කොහොමවත් ඔබ යන්නෙත් උමොත් තමයි එකwidehatකට කමකුත් නැහැ. ඒ වුණාට මම හිතනවා දවසකට විනාඩි 5ක් දෙන්න පුළුවන් නම් දැනක් නැති වෙන්න පුළුවන් භාවනාවට කරන්න හෝ කියලා මම නම් කරන පොඩි උපරවැටයක් තියෙනවා. එහෙමයි. ඔහෙත්තේ බේරෙන්න බැරි කමක් තිබ්බත් අවසානයේ ගිහලා බාත්රූම් එකේ දොර වහගන්න. ආයේ කවුරුවත් නැගිටි ගහන්න යන්නේ නැහැ. ඔහොම නෙමෙයි රජුරුවවත් කතා කරන්න යන්නේ නැහැ. හාමුදුරුවෝ ඉන්නේ බාත්රූම් එකේ පස්සේ. අන්න ඒ වගේ උපරැටිය පාවිච්චි කරන්න පුළුවන් කැමති. ඕක මට නම් ගොඩක් වැඩ කරන ඇත්තටම කියන්නේ. බේරෙන්නම් බැරි දැනක් දිනනනම් මම ඕකමයි දාන්නේ. මොකද එතන මට ඇත්තටම භාවනා කරන්න පුළුවන්. එතන ඉතින් ඔය සෝප්පා වගේම තමයි. එතනට වෙලා මොහොතක් නිෂ්කලංකේ ඉන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ වගේ බලන්න පුළුවන් තරම් තමන් ඒ පුරුදු කරන එක නෝනා ඒක දැනගත්ත දේ නැවත නැවත නැවත නැවත වර්ධනය කරගෙන ඒක තුලින් අනිත් එකක් දකින්න තැනට එනකම්ම හිත විවෘත කරගන්න බලන්න. එහෙම කරගන්න උනහම තවදුරටත් භාවනාව තුළ සිහිය වර්ධනය කරගන්න අවස්ථාවල් ගොඩාක් අපිට තියෙනවා නේද කියන එක හම්බුනේ. ඒත් එක්ක සාමාන්‍ය ජීවිතයේදී එකතු කරගන්න බලන්න සාමාන්‍යයෙන් ඔය කරන වැඩ අතර අර සිහියට කිට්ටු කරගන්න පුළුවන් එකක් දාගන්න. අනිත් දේවල් වලට වැඩ කටයුතු කරන අතරතුරම සිහියට ඇවිල්ලා යන්න පුළුවන් එකක් දාගන්න. ස්වාමීන් වහන්සේ අවසරයි මම දැන් වෙනදට වඩා ඉරිදා ජීවිතේ උදේ නැගිට්ටම අර නිින්දට යන්න කලින් එහෙම හුස්මක් දෙකක් බලනවා මේ සිහියෙන්. එහෙම ඒක ඒක කමක් නැද්ද දන්නේ හැබැයි. නෑ ඒක ඇත්තටම හොඳයි. ඔබතුමී හිතනවා නම් ඒක තුලින් සිහියක් ඇති වෙනවයි කියලා ඒකේ ඉරියව්ව ඇත්තටම වැදගත් වෙන්නේ නැහැ. ඒක ඔබතුමී ඒක සිහිය පුරුදු කරන්න සිහිය ඇති කරගන්න කරන ක්‍රියාව පමණක්මයි හේතු වෙන්නේ. හිතන්නකෝ ඔබතුමිය බැලුවා කියලා දැන් ඔය නිදා ගන්න මොකක් හරි පුරව ගන්න බෙඩ්ෂීට් එකේ හරි කමන්නේ ඒකේ ඒකේ දැනෙන අර සුමට බව හරි කොට්ටේ තියෙන සුමට බව හරි අන්න එහෙම එකක් ස්පර්ශ කරන්න ඉගෙන ගන්න කියන්නකෝ. එහෙනම් මේක ඒක ප්‍රශ්නයක්. ඒ වගේ තමන් අර සාමාන්‍ය ජීවිතය තුළ කරන දේවල් දැන් ඔය ඊයේ දුපේදාවක මහත්තයෙක් එයා අහපු ප්‍රශ්නයක් තමයි හාමුදුරනේ සාමාන්‍ය ජීවිතේ වැඩ කරන මෙතන ඉන්නේ කෙනෙක්ද? එයා කියනවා සාමාන්‍ය ජීවිතේ වැඩ කරද්දී හම්බුනේ අපි අර නොහිතා ඔහේ කරගෙන යන බවක් තියෙනවා. එතකොට ඒක සිහියට ගන්නෙ කොහොමද? ඒකෙදි සිහිය සිහිය ගන්නෙ කොහොමද කියන එකයි ඇහැර. එතකොට මං කිව්වේ එයා ඒ කරන වෘත්තියත් එක්ක ඉඳලා හිටරි පෑන අල්ලන. අපි කියමුකෝ පෑන අල්ලන වෙලාවට මෙයාට පුළුවන් නම් මේ පෑනේ තියෙන ස්පර්ශය දැනගන්න. මේ පෑන අතට අහු වෙන විදිය දැනගන්න. ඒක දැනගෙන ඒ චිත්තක්ෂණය එතන ඉන්න පුළුවන්කම තියෙනවා අර unconsciousness ඒ එහෙම අර අසම්පජාණයෙන් සිද්ධ වෙන කාරණයට අපි සම්පජාණය උපනවා අර සිහිය නැතුව අර පුරුද්දට සිද්ධ වෙන දෙයට සිහිය ඔබනවා අපි මේ කරන්නේ අන්න ඒ වගේ සතිය එකතු කරගන්න බලන්න එහෙම වුණාම ඔබතුමීට තේරෙවි අපි මේ සතියෙන් ඉන්න වෙලාවල් වල සිහියෙන් ඉන්න වෙලාවල් වල අපිට ගොඩාක් ලොකු නිදහසක් සාහනයක් සාමකාමීත්වයක් තිබිලා තියෙනවා කියන්නේ. ඒකත් එක තමයි භාවනාවට සහ මේ මාර්ගයට එන්න අපි යොමු කිරීමක් කරන්නේ. මම විශ්වාස කරන ඔබතුමීටත් ඒක එහෙම ඇති වෙයි කියලා. ඒක එසේ වේවා කියලා බලාපොරොත්තු එහෙමයි ස්වාමීන් වහන්සේ ගොඩාක් පින් සිද්ධ වෙනවා සාදු සාදු. Bante, hmm. Bante, now uh, just uh, based on that um, discussion just now, uh, yeah. now uh, recently I was trying to um, contemplate on the elements like in the Dhatu Vibhanga Sutta. Mm. Now, when I'm sitting, I start looking at the contact points and then I uh, understand that these are two um, earth materials coming together with the pasta and the consciousness and I move up like that. Now, just you ex- explaining to the other lady. So, mm. is that a good way of, of doing that and going through the earth element, then the air element? contemplating on that in the form of a vipassana? Would that be a good thing to do? Well, Amma, ඔබතුමිය මම හිතනවා මෙහෙම ඒ ඒ දේ සිද්ධ වෙනකොට අමන තේරෙනවා නම් කුසලයේ හිත නැඹුරු වෙනවා නම් කුසලයේ හිත කොහොමද කියන්නේ කුසලයට හිත යවෙනවා නම් හිත රාගයෙන්, දේශයෙන්, සාමෝහයෙන් නිදහස් වෙනවා නම් හිතට නිදහසක් එනවා නම් ඔබතුමිය ඒක පුරුදු කරන එක හොඳ කමක් තියෙනවා. කොහොම නමුත් එතන අර තියෙන්නේ සිටිවිලි මාත්‍රෙන් හිතන එකක් නම්. ඒ කියන්නේ අපි තාමත් පුරුදු කරන්නේ අර ඒ සිටිවිලි වලින් සතුටු වෙන්න පුළුවන් අන්න එහෙම එකක් වෙන්නත් පුළුවන්. ආ ස්වාමීන් වහන්සේ දැන් මේ සිතුවිලි නෙමෙයි ස්වාමීන් වහන්සේ මොකද දැන් මේ පටවි දෙකක් එකට එකට එනවා ඒක දැනෙනවනේ ස්වාමීන් වහන්සේ then when the leg is on uh, on the floor and we are sitting, we can feel that. You think that that's two patavis coming together, no? පස්ස තියෙනවනේ එතන එහෙම ස්වාමීන් වහන්සේ that you can you can feel it mm. you can feel one earth material coming together with the other earth material එහෙම දැනෙනවනේ ස්වාමීන් වහන්සේ okay so, so uh, that is not හිතනවන්නේ මේක දැනෙනවන්නේ ස්වාමීන් වහන්සේ දැන් වාඩි වෙලා ඉන්නවා ඉන්නකොට you can mm. feel the bottom of your uh, your bottom touching the chair or the floor or whatever it is ඒක දැනෙන දෙයක් නේ ස්වාමීන් වහන්සේ mm. so that is two patavis coming together the earth yeah. earth element mm. that's the way i'm i'm looking at it ඒක හරිද ස්වාමීන් වහන්සේ ඔව් ඇත්තටම ඕක අර අර අපි අර ඉරියව්ව බලනවා හැටියට කරන්නේ මම හිතන්නේ yes, like a, මම ඒකයි ප්‍රශ්නේ අහන්න තත්තු Yes, that's right, Bante. That's why I asked that question. because uh, because recently I did the Dhatu Vibhanga Sutta and I, I thought it's a good thing to just uh, uh, do it the way the Buddha taught uh, that mm, that monk uh, Bhante. Okay, well, අපි මෙහෙම ඇත්ත ඒක හොඳයි එහෙම කරන එක. අපිට පුළුවන් තරමට ශරීරය තුල ඔය තියෙන අවධානය සිහිය ශරීරයේ ස්පර්ශ වෙන තැන් හැම එකක්ම පාහේ පුළුවන් තරම් ස්පර්ශ කරන්න බෑ. පුළුවන් තරම් අල්ලන්න බලන්න අම්මට ගොඩක් අහුවේ දැන් මුලින්ම අහුවෙන්නේ අම්මේ. ඔය ඝන දේවල් නේ කියන්නේ රළු දේවල් ඝන කැටිට කියනවා නම් කකුල් දෙක පොළොවට තියෙන එක වාඩි වෙලා ඉන්නකොට ඒ කුෂන් එකේ තියෙන එක. අන්න ඒ වගේ දේවල්නේ. බාගදාම ඕකේ සිටින්ම තැනක් අපි ගත්තොත් එහෙම නිකන් අසුකාලීන වගේ හිතන්නකෝ ඔබතුමියගේ කොණ්ඩේ වදිනවා කියන්නකෝ මූණේ කොහෙට හරි. කෝ බෙල්ලේ කොහෙට හරි. ඕ හෝ පිහිටට වැදුනක් කියන්නකෝ. ඒ ඒ ඒක කොණ්ඩ කොණ්ඩ කොණ්ඩේ කොණ්ඩ මොකද කියන්නේ කොණ්ඩ කරල නෑ ගහ කොණ්ඩ කෙස් ගහ කෙස් ගහක් ඒ එක ගහක් මේක ස්පර්ශ වෙන එක සමහරක් විට අපි ගොඩාක් රළු දෙයක් අල්ලන්න පුළුවන් හිතක ඉන්නකොට දැනෙන්නේ නැති වෙන්න පුළුවන් හැබැයි අපේ හිත පුළුවන් තරම් සුමට වුණාට පස්සේ ඒ වගේ සූම් දෙයක් පවා අල්ලන්න පුළුවන් තරමේ සිහියක් අපිට එනවා අනේ ඒක ගොඩක් හොඳ දෙයක් තියෙනවා. එතකොට අපි මේ ඉන්නේ ගය කියන කායනපසනාව තුළ තමයි. අපි දැනගන්නේ ඒ ඒ ස්පර්ශ වෙන ටික අල්ලගන්න එක බොහොම හොඳයි. ඒක බොහොම හොඳ දෙයක්. Yes, and Bante, as I get um, more and more uh, deeper and more and more I sit, then we can see these these particles also like Kadila Yanwani Swami Mahamse, the earth material, you can feel like vibrations, no, Bante? Mm. Now, as we sit for longer and longer, and if we sit for a long time, then we can actually also penetrate that bhante. Um, I I want to know what's the meaning of the penetrate. Uh, and Swami I mean, I like uh, you can feel now this the you get lighter and lighter. Then this this earth earth material, this patavi mm. becomes like vibrations. You feel that ah, okay. like particles, Bhante. Oh. Ah. That's oh. what I mean. You, it's now not this hard, gro gross uh, structure. Uh, yeah. It becomes more assumed uh, and it hmm. becomes mm. uh, like particles that matter. Oh, okay, okay. Yeah, that we can feel Nobante as we get deeper into the meditation. Yeah, and sure. if we if we sit for long enough, we can yes. Hmm. feel those. Yes, ma'am. So that's what I'm trying to say, Bante. Yeah. ඇත්ත ඇත්ත මේ මේ ඒ වගේ ඒ වගේ අවධියක් ඇත්තටම සිද්ධ වෙනවා බලන්න ආනාපාන සතිය තුල වුණා තමයි එක්තරා අවධියකදී අපි එන්නේ ඔය ඔය කියනා වගේ තැනකට තමයි. ඔව් බන්තේ. එහෙමයි. එතකොට මේ හැම එකක් තුලින්ම ඇත්තටම කියනවා නම් මේ භාවනා ඔක්කොම ටික එක එක අවස්ථාවකදී අපි එකට සම්බන්ධ වෙනවා. ඒවා අර මූලිකව අපිට වෙනස් කරලා වෙනන්න පුළුවන් මේක මෙහෙම මෙහෙම කියලා හරියට අර හිතන්නකෝ මේකට කියන්න පුළුවන් කොළඹ වරාය මෙහාට කියන්න පුළුවන් හම්බන්තොට වරාය මෙහෙට කියන්න පුළුවන් ත්‍රිකුණාමල වරාය නැත්නම් ත්‍රිකුණාමල වේරළ යාපනයේ වෙරළ තව කොහෙරි වෙරළක් වෙනත් රටක වෙරළක් එහෙම කියන්න පුළුවන් හැබැයි මුහුදේ මැදට ගියාට පස්සේ මේකට කියන්නේ මුහුද්ද කියලා. ඔව් අපිට මේකට එන මූලික පාරවල් ටිකම ওই වගේ සකස් වෙන්න පුළුවන්. ඒ සකස් වෙලා ආවට පස්සේ ওই ශරීරය තුළ තියෙන ඝන ස්වභාවයන් ටික දුරු කරගෙන ඒ මුදු ස්වභාවයන් ටික අර කොටස් කොටස් කොටස් කොටස් වශයෙන් දකින්න පේන්න පටන් ගත්තාම ඊළඟට අපි ඇත්තටම අවතීර්ණ වෙන බොහොම වෙනත් අවස්ථාවක් ඉන්නත් පුළුවන්. ඒක ඇත්ත කියන එක. පුළුවන් තරම් අපි මේක වර්ධනය කරගන්න බලන්න. සමහරට hidden agenda හැටියට මුකුත් දෙයක් තියෙනවද නැද්ද කියන එක ගැන හොඳට හොඳට විමර්ශනය කරන්න බලන්න. පුළුවන් තරම් ශරීරයේ බාහිර ශරීරයේ අභ්‍යන්තරයේ කියන මේ දෙකේම පුළුවන් හැම එකක්ම ස්පර්ශ කරන්න බලන්න. හැම තැනක්ම පියාඹන්න බලන්න හැම තැනකටම කිමිදෙන්න බලන්න. එතකොට මේ එක තැනකවත් අම්මන්ට යන්න බැරි තැනක් නැති වුණොත් අනේ එතකොට මම හිතනවා ඒ ඒත් එක්ක ඒ ඒ තියෙන අවබෝධයත් එක්ක ඒ තියෙන සිහියත් එක්ක දැනෙන කාරණාව සුවිශේෂ වෙන්න පුළුවන්. So going like that is is, is not a bad thing, no, Bante. I mean, like that, that is also one can get into um, uh, insights, no, Bante. අපි ඇත්තටම මේ අපිට එන්නේ ඉන්සයිට් තමයි නේද බං දැන් ආනාපාන සතිය තුල අපි ඔය සද්දබද්ද වලට සාතර වෙලා හිත දුවන එකට සාතර වෙලා එන්නේ ශරීරය දැනගන්න ඒ ශරීරය දැනගත්තට පස්සේ ඔන්න අද දේශනාවදිත් මම කළා මේක ඉතුරු තියෙන රළු දේවල් ටික පේන්න පටන් ගන්නවා හරියට රළු පටවි ටික අහු වෙනවා වගේ. ඊට පස්සේ ඒ පටවි ටිකත් රළු වෙන එක ඒ රළු ටිකත් සොෆ්ට් වෙනකන් නැත්තම් පුළුවන් තරම් මෘදු වෙනකන් පුළුවන් තරම් අපි භාවනාව තුළ ඉඳ බලන්න ගන්නවා. අනේ එතකොට ඇත්තටම අර අර අර කාය සංඛාර ටික කායිකව තියෙන රළු දේවල් ටික නිරුද්ධ වෙලා යන ස්වභාවයන් ටික තේරෙනවා. අන්න ඒත් එක්ක මේකත් එක්ක ඉන්න ප්‍රීති සුඛ කියන කාරණාවල් තේරෙනවා. ආන් මේ වගේ ලක්ෂණ තියෙනවා. එතකොට මේ හැම එකකින්ම අපි එක්තරා අවස්ථාවකදී එක හා සමාන පාත් එකකට අඩිය තියෙනවා කොහොමද තමයි. ඒකින්ද ඔය කරන එක වැරද්දක් හැටියට මම දකින්නේ නැහැ. ඒක හොඳයි. Yes, Bante, because even the, the breath, is, uh, I can uh, I, I can watch that, uh, you know, it gets, it gets lighter and lighter and finer and finer and you can actually feel the air, uh, air mm-hmm. particles mm-hmm. as not the gross, mm-hmm. but the soon, soon, soon, soon. Everything becomes fine and fine, Bante. So that's what I wanted to uh, ask you. So Amen. I think that's okay. You're, you're saying that that's fine, no, Bante? That's okay. Amen. Starting with the breath. I start with the breath. When I'm in a in a good samadhi, then I go into these things, Bhante. Okay. It's fine, Ami. So I think that, yes, yes. That's what, thank you, Bhante. Thank you. Yes, thanks. අවසරයි ස්වාමීන් වහන්ස. මත්ලසනම්. පෙරවන් සරණයි. එදිනෙදා වැඩ කටයුතු කරන විට බොහෝ දුරට සතියෙන්ම කිරීමට උත්සාහ කරනවා. කෙටි කාලයක් තුළ කරන වැඩවලදී සතියෙන්ම කටයුතු කළත් දිගු වේලාවක් කරන වැඩවලදී සිහිය පිටතට යන අවස්ථාවන් ද ඇති වෙනවා. ඒ දුටු විට නැවත ඒ වැඩයට සිහිය ගෙන ඒමට කටයුතු කරනවා. සුපුරුදු පරිදි උදේසවස බුදුන් වහන්සේ මෛත්‍රී භාවනාව කිරීමෙන් අනතුරුව විශේෂිත පාදාන්තයේ දක්වා වාඩි වී සිටින ඉරියව්ව දෙසට කීප වරක් හිත යොමු කරනවා. ඉන්පසු සුළු වේලාවක් සිට ආස්වාසය හා ප්‍රාස්වාසය දෙසට හිත යොමු කරනවා. සමහර දිනවල ටික වේලාවකින් සිත සංසුන් වුණත් සමහර දිනවල එසේ වන්නේ නැහැ. බොහෝ වේලාවල සංසුන් වෙච්ච හේතුව සහ සංසුන් නොවෙච්ච හේතුව ගැන මොකක්වත් අදහසක් තියෙනවද? එහෙම විශේෂයෙන් කියලා නම් තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. හ්ම්. ඊළඟ දවසේ අපි ඒක අල්ලන්න ඕනේ. එහෙමයි. සමහරක් විට අපි හිතමුකෝ දැන් දවසේ දෛනික කටයුතු අතරම හිතන්නකෝ අනහරි. ඔබතුමී කිව්වා කෙටි වැඩ කරනකොට 100න් ඉන්න පුළුවන් දීර්ඝ වැඩ කරනකොට අමාරුයි 100 කැඩෙනවා කියලා. බලන්න කෙටි වැඩ කරලා භාවනාවට යනකොට සංසුන් වෙනවද නැද්ද? දීර්ඝ වැඩ කරලා භාවනාවට යනකොට හිත සංසුන් වෙනවද නැද්ද? අන්න ඒ වගේ ඔබතුමියටම තේරෙන හැටියට ඕකට එන්න හේතුවක් ඇති. ඕක වෙන්න මොකක් හරි බලපාපු කාරණාවක් සිද්ධියක් මූලයක් ඇති. ආන් ඒක පුළුවන් තරම් ස්පර්ශ කරන්න බලන්න. එහෙමයි. එහෙමයි. ඊට පස්සේ කො වෙලාවට හුස්ම රැල්ල නොදැනෙන අවස්ථාද තියෙනවා. දැන් ශාමිනාංශ ඉස්සර නම් හොඳටම මේ ආශ්වාස ප්‍රාශ්වාසයේ හොඳටම දැනෙනවා. දැන් හුඟක් වෙලාවට ඒ ආශ්වාස ප්‍රාශ්වාසයේ දැනෙන්නේ නැහැ. මාර වැඩේ. <laughs> ඒ කියන්නේ ශාමිනාංශ කියන්නේ ඒක ප්‍රකටව පේන්නේ නැහැ ඇත්තටම. එවිට මම කයේ දැනෙන වේදනාවක් වැනි කයේ සිදුවන වෙනත් දෙයක් ගැන සිත යොමු කරනවා. එවිට මේ වේදනාව ඔව් ඔය කියන ආනාපානේ නොදැනෙන වෙලාවට කය වේදනාව දැනෙනවා දැනෙනවා ස්වාමීනාංශ මට අර කොන්දේ අමාරුවක් තියෙනවනේ ඒක තදින්ම දැනෙනවා එතකොට මම බොහෝ වෙලාවට කරන්නේ ඒ ඒ වේදනාව දිහා බලාගෙන එහෙම. එහෙම. එවිට ඒ වේදනාව ඇති වෙන සැටි, පවතින සැටි, නැති වෙන සැටි දකිමින් ඉන්නවා. එවිට සිත සංසුන් වෙනවා, වේදනාව පහවි යනවා. කය නොදැනී යනවා. කය දෙස බලා සිටින විට සමහර විට සිතුවිලි આવුත් පිටතට යනවා. ඒ දෙස බලා සිටින විට නැවත සිත කය තුලට එනවා. මේ අවස්ථාවල ගම්භීර ශබ්ද ඇහුණත් ඒවා බාධාවක් වෙන්නේ නැහැ. එහෙම වාඩි වෙලා සිතුවිලි නැතිව බොහෝ වේලාවක් ගත කරනවා සම්පස්ස. නමුත් නමුත් අර ස්වාමින්වහන්සේගේ දැන් දේශනාවෙන් කිව්වා වගේ අර නිකම් ප්‍රීතිමත් ගතියක් එහෙම දෙයක් නෑ ස්වාමින්වහන්සේ. සංසුන්ව ඔය බලාගෙන ඉන්නවා ස්වාමින්වහන්සේ. ඒක කය එමයි සිතවිලි පිටතට යන වෙලාවලුත් තියෙනවා නොයන වෙලාවලුත් තියෙනවා. දන්නේම නෑ ස්වාමීන් වහන්සේ මේ විදිහට සමාලාට විනාඩි 30ක් 45ක් පැයක් විතර ගත කරනවා. ඒ ඒතර ස්වාමීන් වහන්සේ මගේ කමටහන් වර්තාව. හොඳයි අපි භාවනාව කොහොම අපි එහෙමම කරගෙන යමු. ඒත් එක අර අපි මූලිකව අම්ම කිව්වනේ භාවනාවට වාඩි වෙලා ශරීරය දිහා ඉහළ පහළ ගොඩක් බලනවා එහෙම කියලා. ඊට පස්සේ ආනාපානයත් බලන්න හිතනවා වගේ කියලා මම යෝජනා කරන්න කැමති භාවනාවට වාඩි වෙලා මෛත්‍රී භාවනාවක් කරලා අම්මට පුළුවන් ද නිකමයි මොකක්වත් නොකර මොහොතක් ඉන්න ඊළඟ මොහොතක් තියෙන ඒ මොහොතට තව මොහොතක් එකතු කරගෙන වගේ ඉන්න බලන්න එතකොට හිත ඊළඟට ඔබතුමීට අරමුණක් පෙන්නලා දෙවි ඒ පෙන්නන අරමුණ මොකද්ද කියලා බලන්න ඒකේ තියෙන්නේ සිතුවිලි දුවන එකක්ද, ශබ්ද අහන එකක්ද, ශරීරයේ දැනගන්න එකක්ද, මතු පිටත ඇතුළට එහෙම නැත්නම් ආනාපානය දැනගන්න එකක්ද, එහෙම නැත්නම් මේක අන්තරස් දාන වෙලා යන මොකක් හරි එකක්ද තියෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. හොඳයි? එතකොට අපි මේ මේ එතකොට අපි ඉගෙන ගන්න යන්නේ අර මූලිකව අපේ උත්සාහයක් දැන් මුලදී ඕක මම කරන්න ඉගෙන ගත්තා මම පිළිගන්නවා. අපි දැන් බලමු මේක අර අපේ පරිපාලනයෙන් තොරව ගියාට පස්සේ අපි පරිපාලනය කරන්නේ නැතුව ඉන්නකොට මේකේ ස්වභාව ධර්මයෙන්ම නැත්නම් ස්වභාවිකවම සිද්ධ වෙන වැඩපිළිවෙල මොකක්ද කියන එක අල්ලගන්න බෑ. හොඳේ? ආන් එතකොට ස්පර්ශ කරගන්න පුළුවන්කමක් හම්බ වෙවි. අපේ අර සිහියට ගෝචර කරගන්න දැන්න තියෙන කාරණා මොනවද කියන්නේ? ඒත් එක්ක අර ආනාපානයට අපි හිතාමතාම යන්න වුණොත් එයාව නොදෙරී යන්න පුළුවන් තියෙන ගතියක් තියෙනවා. ඒක හරියට අර බාහිරින් අර සෙන්ට් එකක් ගහපුවාම ඒක මොනවාද වෙනව වගේ වැඩක්. ඒ වුණාට අහල පහල තියෙන මොකක් හරි කුණු ගොඩක් වගේ එකක් තියෙනවා නම් ඕක කොහොමත් ණයට දැනෙන්න පටන් ගන්නවා නිතරම. ඉතින් අන්න ඒ වගේ ස්වභාවයක් තියෙන්නත් පුළුවන්. ඉතින් ඒක හන්දා ආනාපානයට මතු වෙන්න ඉඩ දෙන්න. ওই කියන හැටියට භාවනාව හොඳට සිද්ධ වෙනවා. ආනාපානයට මතු වෙන්න ඉඩ දීලා ශරීරයේ තුල තියෙන ඒ වේදනාව ප්‍රකට වෙනවා නම් ඒ ප්‍රකට වෙන්නත් ඉඩ දෙන්න. ඒවා නැති වෙලා යනකම්ම Tamanගේ බලපෑමක් නැතුව Tamanගේ යටපෙවීමක් නැතුව ඒ දෙයට අනිත්‍ය වෙලා යන්න ඉඩ ඒ දෙයට වෙනස් වෙලා යන්න ඉඩ ඒ දෙය තුල තියෙන අස්තීර ස්වභාවය පෙන්වන්න ඉඩ දෙන්න. ආන් එහෙම වුණාට පස්සේ ඕකේ ඒ කියන විවේකී දේවල් ටික මතුවෙන්න ගන්න ඉවි. නමුත් තමයි බලාපොරොත්තුකින් යන්න එපා. අද මම පීතියට සමවදිනවා කියලා. එහෙම හිතාගෙන යන්න එපා. එහෙම උමනාවක් නැහැ. ඕක බුදු පියාණන් වහන්සේ භාවිතා කරන වචනයක්. ඇත්තටම ප්‍රීතිය කියන එක අපිට මතුවෙන්න ගනීවි අපි හිතන ප්‍රීතිය තුල තියෙන්නේ අපි දන්න කරණාවකට සාපේක්ෂ ප්‍රීතියක් නෙමෙයි. මේක තුල ධර්ම මාර්ගය තුල ඇති වෙන ධිටදම සුඛ විහාරවල තියෙන්නේ අපි දන්න සාපේක්ෂ අපි දන්න දේවල් වලට සාපේක්ෂ කත්වයක් තියෙන දේවල් වලට වඩා එහා ගිය එකක් වෙන්න පුළුවන්. ඒකින්ද පුළුවන් තරම් ඔය තියෙන වටපිටාව තුල දැනගෙන ඉන්න බලන්න බලාපොරොත්තු රහිත. මොකද බලාපොරොත්තුව තමයි අපිව ගැට ගහලා තියෙන්නේ මට මේ වගේ එකක් දැනෙන්න ඕන. ආන් එහෙම එකක් ඒ බලාපොරොත්තුව තමයි අපිට බොහෝ වෙලාවට හරස් කපන්නේ කරම කියන්නේ. ඒකින්ද බලාපොරොත්තු රහිතව ඔය කියන ස්තරේ දැන් ඔය කියන ස්වභාවයට වෙලා ඉන්න අපි ඉගෙන ගනිමු. එතකොට අපි ගොඩක් වෙලාවට දියුණු වෙන්නේ සිහිය සහ ඉවසීම කියන දෙකයි. ඉවසීම තියෙන්නේ කොහොමද? අර අපේ බාහිර වශයෙන් අත ගහන්න හිතන බව තියෙන පුළුවන් මේක කල්පනා කරන්න හිතන බව තියෙන පුළුවන් විපස්සනාව දැම්ම නම් හරි කියන්නේ හිතන බව තියෙන පුළුවන්. එහෙම නැතුව ඕක තුලට ඒ ඒවට එන්න දෙන්නේ නැතිව ඔහේ ඉන්න බලන්න. ඒවට පක්ෂපාතී නොවි අපක්ෂපාතීව ඉන්න බලන්න. අන්න එතකොට ඔය කියන පීති ස්වභාවයන් ටික මතුවෙන එක ස්වභාවිකව සිද්ධ වෙන්න ඕන දෙයක් අපිට. ඒක ඒක ස්වභාවිකව සිද්ධ වෙන්න ඕන දෙයක්. හැබැයි අපමණ ශරීරය ප්‍රකට වෙනවා නම් ඒ ප්‍රකට වෙන ශරීරය අපි හිතන්නකෝ අටක් ප්‍රකට වුණා කියන්නේ උදාහරණයක් ඇරෙයි. අනෙක් අටක් ප්‍රකට වෙනවාද කියලා නම් බලන්න. ඒ වගේ මුළු ශරීරයම ඒ ඒ ප්‍රකට වීම කියන ඒ මාධ්‍ය තුලින් ඒ ඒ ඒ ඒ ඒ ස්වභාවයෙන්ම මුළු ශරීරයම ප්‍රකට කර ගන්න පුළුවන්ද කියන ඒ ඒ දැනීමට එන්න බලන්න. ඒ අවබෝධයට එන්න බලන්න. ඒ ධර්මයේ හිතේ tempatකමකට එන්න බලන්න. අන්න එතකොට අපිට තේරෙවි මොන හරි කාරණාවක්. අපි බලමු ඒත් එක ඊළඟට සිද්ධ වෙන්නේ කොහොමද හොඳ ඒත් එක සාමාන්‍ය ජීවිතේ යම කිව්වට දීර්ඝව කරන කටයුතු වලදී සිහිය කැඩෙනවා කියලා බලන්න ඔය දීර්ඝ කාරණාවල් ටික චුට්ටක් පුළුවන් නම් බලන්න නිකන් කඩන්නවා. උදාහරණයක් ඇරෙන්න අම්මා දීර්ඝව කියන එකක් නිකන් අපි හිතමුකෝ උයනවා කියනවා. උයනවා නම් ඒ උයන එක අපි ගමු භාජනය හොදනවා කියන්නේ එකක්. ඊට පස්සේ හාල් මේකට දානවා කියන්නේ තව එකක්. හාල් හොදනවා කියන්නේ තව එකක්. හොදන වතුර විසික් කරනවා කියන්නේ තව එකක්. ආන් ඒ වගේ කොටස් කරන්න බලන්න. ඒ කොටස් කළාම කියන්නේ ඒ හැම කොටස සාග මූලිකවම 100න් ඉන්න කියලා නෙවෙයි උගන්වන්නේ. ඒක වැරදි 100ක්. ඒකෙන් එකක් අල්ලන්න. ඒ ඒ කොටස් වලින් එක කාරණාවක් අල්ලන්න. ඒකත් එක්ක 100න් ඉන්න බලන්න. අන් ඒ වගේ පොඩ පොඩාම එකතු කරගන්න බලමු මේක අපි අර යාපුවෙන් හිමීට හිමීට කරගන්න ඕන දෙයක්. නේද? මම හිතනවා ඔය යන විදිහට ඇති කියලා. ඔය වේගය ඇති. අපි ගොඩක් හදිසි වෙන්න ගියොත් තමයි ඉක්මනටම තුවාල කරගන්නවා. එහෙම අපිට හදිසියක් නැතුව ගියොත් එහෙම බොහොම ඉක්මනට ගමන යනවා. ඒකින්ද අපි බොහොම හිමීට මේ වැඩ කටයුතු කරගන්න බලමු. තමා වෙන ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ එතකොට මම දැන් තේරුම් කරලා දුන්නේ අර කය දෙස වාඩි වෙලා ඉද්දි බලන එක කරන්නේ නැතුව ඉන්න කියන එකද ඒ කියන්නේ මෙහෙම අපි හිතාමතා ඕ හිතාමතාම අපි උවමනාවෙන් කය දිස බලනවා කියන්නකො. එහෙමයි. ඔව් ඒකට නොයා පොඩ්ඩක් මොහොතක් ඉන්න බලමු අපේ හිත කොහෙද පතිත වෙන්නේ කියලා. ඒ පතිත වෙන එකත් එක්ක අපි බලමු ඊළඟ ගමන යන්න. හරි කර වැල යන පැත්තට මැස්ස ගන්නවා වගේ වැඩක් කරන්න වෙන යෝජනා. ඉස්සෙල්ලාම අපි අපි සකස් කරන්න හදනවනේ මේක මෙහෙම එකක් වෙන්න ඕනේ කියලා. මූලික කාලේ මුල් කාලේ තුලදී අපි එහෙම එකක් කළා නැතුව නෙවෙයි. තණ්හාය නිසායි තණ්හාය පරික්කය. තණ්හාව භාවිතා කරනවා තණ්හාව හොයාගන්න. නමුත් දැන් අර පිටිපස්සෙන් ඒ තල්ලු කරන එක්කනව අල්ලන්න අපි දැන් පොඩ පොඩ ඔන්න උත්සාහ කරනවා අපි මේකට යොමු ඊළඟට යොමු කරවන්නේ කොහාටද කියලා හොයන්න. ඒ කියන්නේ භාවනාවට වාඩි වෙලා මොහොතක් නිසොමනේ ඉන්න හිත කොහෙද පතිත වෙන්නේ කියලා බලන්න. එතන පතිත වෙන්නේ හුස්ම තුල නම් මයික පොඩ්ඩක් දැනගන්න බෑ. එතන පතිත වෙන්නේ ශරීරය තුල නම් අයෙක්කේ තේරුම තියෙන්නේ එහෙනම් ශරීරය කියන එක පුළුවන් තරම් වර්ධනය කරගන්න ඕනේ. ආන් ඒ වගේ කාරණා ටික. තේරුණාද? තේරුණා සමිනාංශ තේරුණා. එහෙමයි. එතම එතම තේරුණා සමිනාංශ බොහොම පිං. සමිනාංශ